ඔව් ප්‍රියමර අප්‍රියමර ප්‍රියමර නැතිව ගත්තොත් ප්‍රභාකර මරණය ඉඳ ගත්තොත් ඒක අපි ප්‍රිය කරනවානේ. ඔව්. හැබැයි මේ ප්‍රිය කරන මරණය ලබා ගන්න ඒ මරණය වෙනුනේ. මේ මරණය ඕන කියන එක දෙන්නේ ආනිකේ කියන මහා දුකක් විදිහට. ඔව් ඔව්. මේ මේක ඇතුළේ තමයි ලොකුම දුක්ඛ. දුක්ඛ තියෙන්නේ. දැන් මේක එකතරේ ලබන තියෙන අන්නේ. ඔව්. මේක දුක්ඛ නැහැ. මේක දුක්ඛ. අන්න ඒක ප්‍රිය කරන එක නිසාම ඒ දුකෙන් මිදෙන්න බෑ. අන්න හරි. ඒකනේ හේතුව. ඒ මධ්‍යම දඟලනවා. තව 1000 කීයක් ගොඩ නැගෙනවා. එතකොට සංඛාර දුක්ඛේ ගොඩ නැගෙනවා ප්‍රියකම එක නිසා. එතෙන්ට. එතකොට දුක්ඛ දුක්ඛේටත් විඳින්න සිද්ධ වෙනවා. ඒ ප්‍රියකම එකේ විපරණාමනේ ඒ දුකත් විඳින්න සිද්ධ වෙනවා. ප්‍රියකම දෙයින් කොහෙන්නේ? ආ ප්‍රියකම එක තමයි චන්දරාගය. නේද? උපාදානයේ කිවි එකයි. උපාදාන බැඳෙන්නේ ඒකට. චන්දරාගය නිසා. මේ චන්දරාගය වෙනම දකින්න ඕන චන්දරාගය අහ කරපුවාම තියෙන ගුණ වෙනම දකින්න ඕන. මේ චන්දරාගයෙන් වහගෙන තියෙන්නේ මෙන්න මේ දුක්ගොඩ. පිරිසින් දකින්න. අන්න පිරිසින් දකින්න කිව්වේ ඒකයි. පිරිසින් දකින්නකොට රාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කරලා දකින්න. එතරම් පිරිසින් දින්නේ. ප්‍රියභාවයේ හිරෙන්න ඕනේ. ප්‍රියභාවයේ හිදෙනකන් චන්දරාගයෙන් වහනවා. ප්‍රියභාවය හිදුනහම තමයි අර දුක වෙනව පේන්නේ. දුක පිරිසින් දැනගන්න කිව්වේ ඒකයි. ඒක චන්දරාගයෙන් බැඳෙන්න එපා කියන එක නේද? ඔව්. චන්දරාගය තමයි හේතුව. දැන් දුකයි දුකට හේතුවයි දෙකම තියෙන චන්දරාගයක මිශ්‍ර වෙච්ච ගම. වක්විරිය ලස්සන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක චන්දරාගය සමග වුණා. ඒතර උපාදාන වුණා. අන්න ඒකයි. චන්දරාගය කියන්නේ අපි විසින් දෘෂ්ටිය ගොඩනගා ගන්න එක. ගොඩනගා ගන්න චන්දරාගයේ වස්තුවත් එක සම්බන්ධ කරගත්තොත් ඒක රූප උපාදානස්කන්ධය වුණා. චන්දරාගය හතරවයික රූපස්කන්ධයමයි. ලැහැඩට වැඩ තියෙන්න පුළුවන්. හැඩ වැඩ තියෙනවා අපි දන්නවා. මේ හැඩවැර වෙලා තියෙන්නේ මහ විසකුලියා කිය. ආදී නොදීනයි කිය. ඒතර උපාදාන කරන්නේ. ඒතර පංචස්කන්ධයේ තියෙන මිස පංච උපාදානස්කන්ධේ. ඒතරේ පංචස්කන්ධේ දුකයි නෝගක් කියන්නේ නැහැ නේ. නේ පංචස්කන්ධේ දුක්ඛස්කන්ධේ. පංචස්කන්ධේ දුකට ඇදලා උගුල හැරෙන ඒක දුකයි කියලා නෑ ඒ දැන් පංචස්කන්ධය කියන්නේ දුක. දැන් අපි දුක වහ බිව් වෙනසත් වහම නේද? අන්න ඒ වගේ. ඒක වාහිය නිගමනය කරලා බීලා මැරිච්ච හින්දා නේද? අර තියෙන කුප්පිය වාහිකා වහපව යන්නේ කොහොමද? ඒ જાතිය බීලා හිටන් පුද්ගලයා මරණ බව ඒකෙන් අපි නිගමනය කළා. ඒ කුප්පියේ තියෙන වහ කියලා. දැන් මේක නෑ. දැන් දුක කියන එක අපි හිතාගන්නේ විඳින එක දුකයි කියන එක. දුක කියන එක අපි තේරුම් ගන්න තියෙන්නේ මේ විඳින එක විඳිනකොට දැනෙන එක දුක් විඳින එකයි දුක කියලා අපි නිගමනය කරලා තියෙන්නේ. දුක කියන්නේ දුක ලක්ෂණය. දුක ලක්ෂණයයි දුක ලක්ෂණේ විඳීමයි විඳින ගැනීමයි දෙක. දුක ලක්ෂණය මනෝවද රූපේ තියෙනවා. අන්න ඒකයි. දුක ලක්ෂණය. දැන් විඳින ලක්ෂණය කියන්නේ විඳුර නෙමෙයි. ඒ වගේ දුක ලක්ෂණය දැක්කා කියන්නේ දුක් විඳිනවා නෙමෙයි. දුක ලක්ෂණය ත්‍රි ලක්ෂණයනේ. ලක්ෂණ තුනක් වෙන්නන්නේ. අනිත්‍ය දුක අනාත්ම කියන ලක්ෂණ තුනක්. මතුවෙච්ච තුනක් නෙමෙයි. දුක දුක විද්‍යාමාන වෙන්නේ ඒ දුක ලක්ෂණේ තියෙන එක ගත්තාම. ඒකේ ලක්ෂණේ විද්‍යාමාන වුණා. ගත්තාම තමයි මතුනේ ආ ඒකේ දුක තිබුණානේ. ඒක නෙමෙයි විඳින්න උනේ. දැන් අපි විඳින එකට දුක කියලා අපි පුරුදු වෙලා තියෙන්නේ. දුක විඳින එක කියන්නේ දුක ඒක දුක උපාදාන කරලා. පංච උපාදානස්කන්ධ කරපුවාමයි දුක විඳීම මතුවෙන්නේ. මේ හැම වෙලෙම අපි හැම වෙලෙම උපාදාන කරන්නේ සත්‍ය සියල්ල. සත්‍යය කියන්නේ මාත්‍රියක මාත්‍රියක මොහතක වෙන ක්‍රියාවලිය. දැන් ඇහෙන් රූප වෙන වෙලාවට තවත් මේ චක්කුද්්වාර මේ චක්කු විඥානිය මුල් කරගත්ත චක්කුද්්වාර චිත්ත වීදියක් මිසක් ඒ මොහොතේ ඒ චිත්තක්ෂණේ ඒ චිත්තක්ෂණේ මිසක් තවත් හිතක් නැහැ සත්‍යයකට. චක්කු විඥාන කියන තව ඒ වෙලාවේ සෝත විඥානක් නැහැ ගාන විඥානක් නැහැ ජීවහා විඥානක් නැහැ කාය විඥානක් නැහැ මනෝ විඥානක් නැහැ. ඉතින් අපි මේ බාතිරේ චක්කු විඥානේ විතරයි. අදි වේගයේ ක්‍රියාත්මක වෙන නිසා අපිට පේන්නේ මේ වෙනස. අපිට වෙන්නේ එක හැරේ පේනවා, එක හැරේ ඇහෙනවා, එක හැරේ ගඳ සුවඳ දැනෙනවා, රහ දැනෙනවා, ඉස්සස් දැනෙනවා, හිතනවා. ඔක්කොම එක පොඩියක් හැටියට. ඔන්නේ හැවටිල්ල නිසා තමයි සත්‍යය කියන මේ දෘෂ්ටිය කොට නැගෙන්නේ. සත්‍ය දෘෂ්ටිය කපන්න නම් ඔය මොහොතේ බලන්න ඕනේ. මාත්‍රේ. ඒකෙන් දිත්තේ දිත්තේ මත්තා. දැකීම දැකීම මාත්‍රයයි. ඒ විතර තව මොකුත් නැහැ. දැකීම මාත්‍රයේ සත්‍ය හැටියට විද්‍යාමාන උනේ. ඔය දැකීම මාත්‍රයේ සත්‍යයේද? අපි අපි ගොඩනගාගෙන සත්‍යයද දැකීම මාත්‍රයක් දාන්න පුළුවන්. මනසේ ගොඩනගාගත් සත්‍යය කියන්නේ දැකීම මාත්‍රයක්වත් ඇහි මාත්‍රයක්වත් නෙමෙයි. මේ සියල්ලේම සම්පූර්ණ සම්පින්දනය. අපි සත්‍යය කියලා හිතා ඉන්නේ. අහන්න පුළුවන්, බලන්න පුළුවන්, ගඳ සුවඳ දැනගන්න පුළුවන්, රහ දැනගන්න පුළුවන්, හිත හිතා ඉන්න පුළුවන්. මේ එකම පොදියක්. සමස්තය. අන් සමස්තයක් වශයෙන් අරගෙන ඒක සත්‍යය කියලා අපි නිගමනය කරේ ඉන්නේ. ඔන්න ඕක තමයි සත්‍ය දෘෂ්ටිය කියන්නේ. ආත්ම දෘෂ්ටිය කිව්වෙත් ඔන්න ඕකයි. මේ එකම එකතු කරලා සත්‍යය කියලා ගොඩනගා ගත්තා. ඉතින් මේක බෙදලා බලන්න ඕනේ. විභජ්‍යවණිය මේක බෙද බෙදා බලන්න ඕනේ. මොහොතින් මොහොතට අඩු කරලා අඩු කරලා ගිහිල්ලා. අන්තිම මොහොතේදී මේ පහම ක්‍රියාත්මක වෙනවා දෙකට. මේ පේන එක වෙනවද? දැන් ඇහෙනවා වගේ පේනවා ඔක්කොම එකට එනවා වගේ පේන එක. පුංචිම කොටස මාත්‍රියට ගියාට පස්සේ තියනවාද? අන්න ඉතනයි අහු අහු වෙන්නේ දැන්. අන්න ඒක කිව්වේ. බෙද බෙදා බලන්න කිව්ව ඕකේයි. බෙදලා බලනකොට පේනවා. පේන වෙලාවට තවත් ඇහෙන ඇහෙන කෙනෙක්ව ගන්න සුවඳ දැනගෙන කියන එකත් එන්න විද්‍යාමාන නෑ. ඇහෙන වෙලාවට ඇහෙනවා විතරයි. අපිට මේ පේන්නේ නැති අධිවේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය අපි බහැලා තියෙන දෘෂ්ටිය. පේන වෙලාවටම ඇහෙනවා. ඒ විලාම නම් ගඳ සුවඳක් ඇහෙනවා. ඒ විලාම රහත් දැනෙනවා. ඒ විලාම ස්පර්ශයක් දැනෙනවා. හිත හිතා ඉන්නත් පුළුවන්. ඔක්කොම කටයුතු කරගන්නත් පුළුවන්. මේ ඔක්කොම එකට සිද්ධ වෙන්නේ. මේක පොදිය. අපි හිතන්නේ මෙහෙම එකක්. එනිසා සත්ව මාත්‍ය සත්ව ප්‍රඥාතිය ගොඩ නැගෙනවා. මේක දියුම් කරලා බලපුවා පේනවා. මේ ගොඩ නැගිලා තියෙන ප්‍රඥාප්තිය අර ගිනි පෙනෙල්ල කරකවනට ගිනි වලල්ල විද්‍යාමාන වුණා වගේ. හැදිච්ච එකක් මේ තියෙන්නේ. දැන් මේකට සත්වයා කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ. ගිනි වලල්ලට ගිනි වලල්ල කිව්වා වගේ. ගිනි වලල්ල පේනවා ගිනි වලල්ල කිව්වා. ගිනි පෙනෙල්ල කරකීමේ ක්‍රියාවලිය එතන සිද්ධ වුණේ. හේතුඵලයන්. ඔව් හේතු එතන හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒක මොහොතක් මොහොතක් ගන්න සිද්ධ වුණා. ක්‍රියාවලිය තුළින් තමයි ඒගොල්ලෝ නැගුණේ. ඉතින් ගිනි වලල්ලක් එතන තිබුණේ නෑ. ඒක මායා දර්ශනය. නමුත් මායා දර්ශනය කියලා පේන්නේ ඒ ගිනි බිල්ල කරකවන්න බැලුවාම. ගිනි වලල්ලක්මයි පේන්නේ. නා අපි හොඳටම දන්නවා. ගිනි වලල්ල පේනුනාට එතන ගිනි වලල්ලක් නෑ. ඒක අපි දන්නවා මේක අපේ අත්දැකීම තියෙන නිසා. ඒ වගේ මේකට අත්දැකීමක් නැති නිසා සත්‍ය අවශ්‍යයෙන් පේනවා එතන සත්‍යයක් නෑ කියෝ පිළිගන්නේ. ඒක තමයි මුල අපිට තේරුම් ගන්න බැරි හැටි. අර වගේ උපමාවකින් තේරුම් ගන්න මේක බිඳ බිඳා බලන්න ඕනේ. බල බල අන්තිම මාත්‍රියට වහින්න ඕනේ. අර මාත්‍රියට බැස්සට පස්සේ සත්‍යයට හිද්ද එකක් නැහැ. හිද්ද එකක් කොයි වෙලාවෙද එකට හිටින්නේ. ඒ චිත්ත වීතියක් හටගත්තා. චිත්ත වීතිය එකට හටගන්නේ. චිත්තක්ෂණ 10 17 අවතාර හටගන්නේ. එතනකෙන්න. ඔව් ඒ චිත්තක්ෂණ 17 හටගන්නකොට චිත්තක්ෂණය ක්ෂණයක මොහතක 17 හදාගෙන 17 වෙලාවක. මාත්‍ර 14කටයි. එන එක මාත්‍රයක එක චිත්තක්ෂණයක සත්‍යයක් තියෙනවා. චිත්තක්ෂණ දෙකක සත්‍යයක් නේ. එහෙනම් රූප පේනකොට දර්ශන විඥානයක් තියෙනවනම් රූප පේන චක්කු විඥානයක් තියෙනවනම් චක්කු විඥානයේ තියෙන වෙලාවට සෝත විඥානයක් නැහැ. නමුත් අපිට ඇහෙන වෙලාවට පේන වෙලාවට ඇහෙනවා. අපිට ඇහෙලා තියෙන උතනයි. මොකද අධිවේගයෙන් මේ දෙපැත්ත ක්‍රියාත්මක වෙන නිසා අධිවේගයෙන් හය පොළවේ ක්‍රියාත්මක වෙනවා අධි වේගයෙන්. ඒ නිසා අපිට හය පොළවේ ක්‍රියාත්මක එක සැරේ වෙනවා වගේ වැටේ. ඒ නිසා සත්‍ය ප්‍රඥාප්තියක් තියෙනවා බහිනා නියෝගණයකට. අන්න ඒකයි කියන්නේ. ඒ තරම් සියුම්. ඒකයි කාරණා. නෝ සිද්ධිය ඔච්චරයි. මාත්‍රියට මේ මාත්‍රිය ඇරෙන්න. තව මාත්‍රයක් එතන මාත්‍ර දෙකක් එකට ක්‍රියාත්මක වෙන්නේ. රූප මාත්‍ර දෙකක්, වේදනා මාත්‍ර දෙකක්, සංඥා මාත්‍ර දෙකක්, සංකාර මාත්‍ර දෙකක්, විඥාන මාත්‍ර දෙකක් එකට ගන්න කොයි දාපුවා. නේද? ඕක තමයි තෝරා ගන්න බැරි. ඔය මිනිනවා කියනකත් ඒක මහා මායාවක් වෙන මොනසෙන්ද? අන්න ඒකයි කියන්නේ. හැබැයි මායාවක අර මතක තහනම් ටිකක් නෙවෙයි. අන්න ඒක. දැන් රූප විඤ්ඤාණ චක්කු විඤ්ඤාණ මාත්‍රයක් තියෙන වෙලාවට සෝත විඤ්ඤාණ මාත්‍රයක්වත් ගාන ජීවහා කාය මනෝ කියන එක විඤ්ඤාණ මාත්‍රයක්වත් සෝත විඤ්ඤාණ මාත්‍රයක් තියෙනවා ඒ මාත්‍රිය විතරයි. චක්කු විඤ්ඤාණ මාත්‍රයක්වත් ගාන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ මාත්‍රයක්වත් නැහැ. ගාන විඤ්ඤාණ මාත්‍රයක් ආපු වෙලාවට ඒ මාත්‍රිය විතරයි. විඥාන කියන්නේ ඔච්චරයි. ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා ඒක. මායාව කියලා නෝ. අනේ ඒකයි. දැන් අර බුද්ධ දේශනාවල තියෙනවා. ඒ කියන්නේ සුළුහො සත්‍යක් නැත්තම් ඔව්. සත්‍යෝ මේ ලෝකේ යන්නේ නැහැ කියලා. ඔව්. මොකද ඒ සුළුහො සත්‍ය කියලා දෙන්නන්නේ. සුළුහො හැබැයි කියන්නේ දැන් ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම්. ලෝක සත්‍ය ලෝකෙට ඇලෙන්නේ නැහැ. ඒ වගේ මේක හැඟවුණු ආදීනවයක් නෙන්නම්. එකෙන් මිදෙන්නේ ওই දෙකම තියෙනවා. නුවණින් මෙනෙහි කරලා මේ හැඟවුණු ආදීනව දැක්කොත් උපමත්තම් කරලා තියෙන මායාව පේනවා. අපි නොබලපු නිසායි පේන්නේ නැත්තේ. ආදීනිය නොබලපු නිසා තමයි මෙච්චර කාල ආදීනිය බලන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද ඒක අපිට මේ ස්වයං තීරණයකට බහිඳ ස්වයංබු ඥානයක් නැහැ. අන්න ඒකයි කියන්නේ. ඒ ස්වයංබු ඥානයක් තිබුණ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාට පස්සේ තමයි ඒ ගැන විමර්ශනය කළේ. එතකොට තමයි ඒක අපිට අහු වුනේ. නෑ ඒක මායාවක්. උගුලක්. ඒ මොහේ දිහා තමයි තියෙන. අන්න ඒකයි. ඉතින් අපි අප ආස්වාදයෙන් මිදෙනවා කියලා කියන්නේ. දැන් අපිට ආස්වාදය මේ එපා කරන්න කිව්වට කොහොමද කරන්නේ? ප්‍රියමනාප ආස්වාදය, මනවත්න ආස්වාදයක් යමක තියෙනවා නම්. අපිට කියනවා ඔය ආස්වාදය අත්හරින්න කියලා. පුළුවන් දේ ආස්වාදේ පාගේ වල හරියනවා. ඒක එහෙම කියලා හරියන්නේ නැහැ. හැබැයි ක්‍රය වය කියන වචන දෙකට ගෙවි යාම විනාශ වී යාම කියලා අර්ථ දෙකක් මේ මේ අපේ ලෝක සම්මතියේ තියෙනවා. ගෙවීම වෙනසීම. ගෙවෙනවා වෙනසෙනවා කියන එක තමයි ලෝක සම්මතියේ ওই දෙක කියන්නේ. හැබැයි මේක අද වෙනකම් භාවිතා නැති. මේක හැඟවුණු ආර්ය අර්ථයක් තියෙනවා. හැබැයි මේ ආර්ය අර්ථය අද මතුවෙලා නැහැ. ඕක මතු වුණොත් තමයි යථාර්ථය දකින්නේ. ඡේ ධර්ම දකින්න ක්‍රමයක් තියෙනවා. ක්ෂය වෙන නිසා ක්ෂය ධර්ම කියනවා ලෝක සම්මති. ක්ෂය කරා ගෙනියන ධර්ම වලට ක්ෂය ධර්ම කියනවා ආර්ය අර්ථය. හැබැයි ආර්ය අර්ථය අද වැහිලා අටුවා නැති නිසා. හෙලා අටුවා නැති නිසා. අන්න ඒකයි කියන්නේ. දැන් අපිට මේක බලන්නේ මෙහෙමයි. දැන් අපි අහන යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝදාම්මා පදි වෙන ක්‍රමයක් නැහැ නේ. පටිච්ච සමුප්පාදය දැක්කොත් නයි ධර්මයේ දකින්නේ. වෙන ක්‍රමයකින් බෑ. එහෙනම් ක්ෂය ධර්මයක් කොහොමද හොයාගන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය යමකින් ලබා දෙනවද? ඔන්නෝක් හේ. හේ කියන්නේ උතරයි. ඒක වැය ධර්ම. වැය ධර්ම කියන්නේ ගෙවෙන හින්දා එකක්. ඒ ලෝක සම්මතය අර්ථය. වැය කියන්නේ විනාශය, මරණය. ක්ෂය වෙනවා, මැරෙනවා. දැන් ආරෙවිනේ මරණය මොකද්ද? දැන් ඔන්න හොඳ වැඩක් වෙනවා එක දැනගන්න. අර අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මේ ඉන්ද්‍රියන් නැත්නම් මේ ස්කන්ධයන් බලනකොට එයා මේ ඵලයේ ලබන තුරු මැරෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා නේද? සූත්‍ර දෙකක් තිබුණා නේද? එයා සෝවාන් ඵලයට පත් වෙන තුරු මැරෙන්නේ නැහැ කියලා. දස මහත්තයා කියනානේ කොළේට. ආ ඔව්. මතකද? දැන් ඔයකත් අද පටලවා ගෙන තියෙනවානේ. දැන් ඒ කියන්නේ එයා කවදා හරි සෝවාන් වෙනකම් මැරෙන්නේ නැහැ කියලා හිතයි. දැන් මේ ක්ෂේ ධර්ම වාය ධර්ම හරියට දැනගෙන හිටියනම් ඕකට උත්තරේ තියෙනවා. නොමැරෙන පුද්ගලයයි මැරෙන පුද්ගලයයි දෙන්නේ මේ ආර්ය විනයේ ඉන්නවා. අප්‍රමාදෝ අමතපද. අප්‍රමාදයේ අමෘතපදේ නොමැරෙන පැත්ත. ප්‍රමාදෝ මච්චුනෝ පද. ප්‍රමාදයයි මරණ පදේ. මේ ආර්ය විනය මරණය කියන්නේ ප්‍රමාදයට වැටුණා. අමරණීය කියන්නේ අප්‍රමාදයේ යුක්තයි. මේ ආර්ය විනය මරණ කියන එක ජීවිතයයි මරණයයි කියන නෙවෙයි දෙකට. අප්‍රමත්තා මෙ මී යන්ති. අප්‍රමාද බුද්ධිය මැරෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මේ මස්ලී කය මැරෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ಗುಣ මැරෙන්නේ. අන්න ඒක. යම් කිසි මිනිසෙක් රාගයට, ද්වේෂයට, මෝහයට යටනා මරණය. රාගයෙන් වෙන් වෙන, ද්වේෂයෙන් වෙන් වෙන, මෝහයෙන් වෙන් වෙන පැත්තට ගියා නම් එයා ජීවිතේ. මෙන්න ආර්යවිනී ජීවිතය නම් මරණය. ඔන්නේ රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර ජීවනයේදී ඒක තමයි ආර්ය විනය ජීවනය. ওই ජීවනයේ මේ පහර වදිනවා නම් ඒක ගෙවිලා යනවා නම් ඒ කියන්නේ ක්‍රමක්‍රමෙන් ඔහු රාගදේශ මෝහ කරා ඇදිලා යනවා නම් ඔහුට ක්ෂය. ඔහු ක්ෂය කරා යනවා. ගිය රාගික ද්වේෂ රාගක මෝහ සාගත පුද්ගලයා පාටපත් වුණා නම් වැය මරණය. එයාගේ මරණය. ඉතින් ආර්ය මාර්ගය වඩන කෙනා ඔච්චර ඔය ටික ඔච්චර දුරට ගිය කෙනා නැවත වාරයක් අර මේ රාග ලෝභ දේශ මොහයෙන් පරිතිලා ඉතින්ද මරණයටපත් වෙනවා කියන තත්ත්වෙට. දැන් ඒකාන්තයේ ඔහු නැවතත් ලෝභ සහගත පුද්ගලී, ද්වේෂ සහගත පුද්ගලී, මෝහ සහගත පුද්ගලෙක් වෙනවා කියන ඉතින් නෑ හේතු නෑ. මෙන්න මේ නිසා කියනවා සෝතාපන්න ඵලය කියන්නේ ගති නියතයි. අමරණීයත්වයටපත් වුණා. ඒ කියන්නේ මේ කය මැරෙන්නේ නෑ කියන එක නෙමෙයි. ಗುಣ මැරෙන්නේ නැති තත්ත්වයටපත් වුණා. අන්නේ නියත වෙනතුරු ඔහු කවදාවත් ලෝභයේ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත බවටපත් වෙන්නේ නෑ. මේ භාවනාව වළඳ තේරුම් ගත්ත කෙනා. මෙන්න මේකයි කියන්නේ මේ කය මැරෙන්න පුළුවන්. ඒක නෙමෙයි මරණය කිව්වේ. මේ ආර්ය විනයේ ක්ෂය සහ වැය තේරුම් ගන්න ඕනේ. මේක ඉස්සර තිබිච්ච අටුවාවල තිබුණාට. අද ඒක නෑ අපේ පොත්වල. අද පොත්වල අටුවාලියා තියෙන අදහස තරම් තියෙන්නේ මුංගට පොඩ්ඩක් වගේ. තැඹිච්ච එකක් තියෙනවා තැඹිච්ච නැති ඒවා තියෙනවා. මුග්ගසූපේ ලොකු මා කරලා තියෙනවා. මේ පසෙලියු අටුවාව තමයි දැන් අපිට තියෙන්නේ. මුලදිවිච්ච හෙලාටුව අද එකක්වත් නැහැ. සුද්ධ අටුවා නැහැ. හැබැයි ඒවෙන් අරගෙන පස්සේ ගත්තාක අදහස් එකලා තමයි දීලා තියෙන්නේ. මොකද අපි අදහසක් ඉඳගන්නේ මේ සෝවන් වෙනකන් ඒතර අපි නැරෙන්නේ නැහැ අන්න ඒකයි අන්න ඒකයි. දැක්කද? වෙන්නේ ඒකයි. සෝවාන් වෙනකම් මැරෙන්නේ නැහැ කියලා අදහස් ගත්තා. සෝවාන් වෙනකම් ಗುಣ මැරෙන්නේ නැහැ. ಗುಣ මැරුණා තමයි හු පමාදයටපත් වුණ තමයි මච්චුනෝ පදන් වෙන්නේ. ප්‍රමාදයටපත් වෙන. ප්‍රමාදය කියන්නේ ලෝභයන්, දේශනා, මොහන ප්‍රමාදයි. ඒ පැත්තට යනවා නම් ප්‍රමාදයයි. ඒ පැත්තේ නම් ක්ෂය. එන රාගයේ, දේශයේ, මොහේ ක්ෂය ධර්ම. සේ පැත්තට ගෙනියන ධර්ම. ආරෙවිනි සේ කියන්නේ ඕකයි. රාගයේ දේශයේ මොහේට පත් වෙලා එකකින් ඒ තත්ත්වෙන් උපත ලැබුවාන ಜಾති පහල වුණා නම්. ඔව් වැයටපත් වෙනා විනාශයි. ඔහුට මරණය. ජීවත් වෙලා නුනා පෙර ජීවත් වෙලා හිටියා. ඔහු මැරිච්ච කෙනෙක් වාගේ. අපමත්ත නෙමී අපි යේ පමත්තා යතා මතා. ප්‍රමාද පුද්ගලයා මැරිච්ච එකෙක් වාගේ. ජීවත් වෙලා හිටියා. අනිහන් ඒතකොට ජීවත් වෙලා ඉඳදී මැරෙනවා. මොනවද? ප්‍රමාදුණු ಗುಣ මැරෙනවා. ಗುಣ මැරීමයි මේ ආරිවිනි මරණය කියන්නේ. දැන් මරණය හෝ මරණය සමාන දුක කියලා භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙනවා. මොකද්ද? බලවත් ඇවත මරණය සමාන දුක. පරාජිකා මරණය. ජීවිත මරණයක් නෙමෙයි කියන්නේ. මෙන්න මේ නිසා මරණය සහ මරණය සමාන දුක සහ මරණය කියන එක. ආර්ය විනී ධර්මයෙන් තෝරා ගන්න ඕනේ. මේ ඕකට ඕලා නැහැ අද. අද ඕක භාවිතාවේ නැහැ. එයා ක්ෂේ ධර්ම වය ධර්ම කියනකොට මේ පොත්වල කටුවාලියා තියෙන්නේ. ක්ෂේ වෙලා යන ධර්මයි විනාශ වෙලා යන ධර්මයි. ක්ෂේ ධර්ම වය ධර්ම හැටියට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ක්ෂේ ධර්ම හැටියට වය ධර්ම හැටියට පෙන්නනවා. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පස්සේ චන්දරාගින් අල්ලන්න ගියේ කාට? සිද්ධ වෙන්නේ සතර ගමනේ අනාථ වෙන්නේ. නෑ නෑ එයාට කවදාවත් නිවන කරා ගෙනියන්න ආව අප්‍රමාදේ නෑ. පංචස්කන්ධය අල්ලන්න ගිය ප්‍රමාදයි. ප්‍රමාදෝ මත්විනෝ පදා. අන්න මරණයටපත් වෙනවා කියන. මෙන්න මේ මරණය තෝරගන්න ඕනේ ඕකෙන්. ඒතකොට මොකද ඉන්නේ? අන්න ඒකට කියනවා අනිච්ච කයත් එන. දැන් ඕක එක දෙනක තියෙනවා. අනිච්ච කියන්නේ ක්ෂයාර්ථයෙන් කියලා. හැබැයි ක්ෂයාර්ථය විග්‍රහ කරන්න සිංහල තේරුම් දීලා තියෙන්නේ. මේ කෙවිලා යනවා විපරිණාමයටපත් වෙන අර්ථයෙන් කියලා. මේ ක්ෂය කියන්නේ මොකද්ද? ක්ෂය කියන්නේ ඔන්නේ ಗುಣ ක්ෂය කරලා දාලා ඉන්න ලෝභ දේශ මොහ පැත්තට යන්නේ. ඒතර අනිත්‍ය කියන්නේ ඒකයි. ඒ කැමැත්ත මොකද්ද? යම් දවසක ජරාවක් නැත්නම් මරණයක් නැත්නම් ශෝකයක් පරිදේවක් දුකක් දුම්නසක් උපායාසයක් නැත්නම් ඕකයි කැමැති කවුරු? ඕකෙන් නැත්නම් කැමැති. දැන් කැමැත ඉෂ්ට වෙන්නේ නැහැ නේ පස්සේ ගියොත්. ඉච්ඡසේ නැහැ කිව්වෙත් ඔන්න ඔයාර. ක්ෂය කිව්වෙත් ඔයාර. ක්ෂය ධර්ම කරා යනවා නම් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ දුක් විඳින්න වෙනවා. ඔව් අන්තිමට කවුරුත් විග්‍රහ කරන්නේ ඔය ටික. දැන් ධර්ම වචනකම තියෙනවා අර්ථ දෙකක් එතකොට. ඔව්. ආර්යarthය වෙනයි ලෝකාර්ථය වෙනයි. ලෝකාර්ථයෙන් නිවන් දකින්න බෑ. හැම හැම වචනයකම හැම වචනයකම එක තියෙනවා. ඒකයි. මොකද අපේ මරණය කියන වචනේ දැන් අනිත්‍යහම එක මේ ඔව්. අපි හිතන්නේ ඒක කියන්නේ සෝවන් කියනවා මේ මැරෙන්නේ සෝවන් වෙනකන් මැරෙන්නේ නැහැ මාර්ගය වඩන කෙනා කියලා කිව්වොත් එහෙම. ලෝක ප්‍රශ්නයක් වෙනවා ගැටලුවක් වෙනවා. රූපං අනිච්චං වේදනං අනිච්චා සංඥා අනිච්චා සංඛාර අනිච්චා විඥානං අනිච්චා කියලා මේ භාවනා කරගෙන යන කෙනෙක් ඉන්නවනම් එයා සෝවාන් වෙනතුරු මැරෙන්නේ නැහැ කියලා කියනවා. දැන් අපි හිතා ගන්නවා. හැබැයි මැරෙන්න මොහොත අතිහරියා සෝවාන් වෙනවා කියලා. මේ ලෝක සම්මත මරණය අරගෙන. සෝවාන් වෙනතුරු ඔහු කවදාවත් ಗುಣ මරණයටපත් වෙන කෙනෙක් වෙන්නේ නැහැ. ಗುಣ මරණයටපත් වෙන්න හේතු නැහැ මෙතන පටන් ගන්නකොට යථාර්ථය දකින්නකොට. මාර්ගයෙන් මාර්ග අනුගාමිකයා. ඒ කියන්නේ. මාර්ග අනුගාමිකයාට ಗುಣ මරන්නේ මැරෙන්නේ. ඒත් අට්ඨාරි පුද්ගලයාත් ඒක ආරි පුද්ගලයා. පළවෙනි ආරි පුද්ගලයා. අට්ඨපුරුෂ පුද්ගලයන්. එතන ලැබිලා නේ ගුණ වටන කෙනා. ඉතින් යා කොහොමද වෙන්නේ ගුණ මැරෙන්නේ? ඉන්නවා තමයි කටලවා ගත්ත දැන්. ඉන්නවා විග්‍රහ කරන්න ගියොත් අපිට රිප්ලයි එකක් එන්නේ. මොනවා ඇතිනවද ඔය කියන්නේ? ත්‍රිපිටකය අහලා තැන මෙහෙමයි ගියා තියෙන්නේ. ඔය කියන්නේ වෙන කතාවන්නේ. ඔහොම කතා වෙනවා. නෝ යථාර්ථය මෙතන අවබෝධ වෙනවා. හොඳට පැහැදිලිව. අපක්ෂිකව බැලුවොත් හොඳට තේරෙනවා. අනුලෝමක් ශාන්තියටපත් වෙච්ච එක නම් වෙනවා. අන්න ඒකනේ කියන්නේ. අනුලෝමක් ශාන්තියනේ. ඔව්. එතෙන් දෙනකොට සම්මදාසයෙන් එතෙන්නේ පස්සේ. අන්න ඒක කියන්නේ. අර 5000 මාර හිටියවලුද ඔව්, ඔව්. ඒක තමයි එක මල පදයක් අර අනුමක් සාන්ද වල දෙව්ලොට කියන්නේ. අන්න ඒකයි කියන්නේ. අතිමාන කියන්නේ කොහොමද? එහෙන් පස්සනේ ඔව්. බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔව් ඒකයි කියන්නේ. අන්නේ. ඉතින් ඒතර ක්ෂය ධර්ම වාය ධර්ම කියන එකේ අර්ථ දෙකක්. ලෝක සම්මතිය ඇති ගෙවි ගෙවි යනවා මැරලා යනවා. විනාශ වෙලා යනවා. ඒ අර්ථය. ආර්ය විනී ක්ෂය ධර්ම කියලා කියන්නේ ಗುಣ ක්ෂය වෙලා යනවා. ಗುಣ පැනසිලා යනවා. මෙන්න මේක දැනගත්තොත් කොච්චර සුන්දර වස්තුවක් අපිට දැක්කා. අපිට පේනවා මේ සුන්දර බව ඇත්ත. හැබැයි මේක ඇතුළට ගියොත් අපේ ಗುಣ ක්ෂය වෙලා යනවා. ಗುಣ පැනසිලා යනවා. ಗುಣ ක්ෂය වුණොත් වෙනසොත් හම්බ වෙන්නේ අන්තිමට මොකද්ද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාව. එහෙනම් යම් තැනක අප්‍රමාදද? අප්‍රමාදී පුද්ගලයාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාව මාර්ගය නෑ. එහෙනම් අවිජ්ජායත්තේ වාසීස විරාග නිරෝධ සංකාර නිරෝධ උතනයි යන්නේ. එයා යන්නේ ඉතින්. අනාරේ මාර්ගය. ඒව මේ දස කේවලස දුක්ඛකන්දස නිරෝධෝ හෝති. දුක්ඛන්ද නිරෝධ කරන එක. ඒක හට ගන්න එක නෙමෙයි. එහෙනම් අන්නේ ධර්මයේ ෂේ වෙන්නේ නැහැ, රැ වෙන්නේ නැහැ. ඒක ජීවන ධර්මයක්. අමරණීය. අමරණීය මාර්ගය. අමරණීය ඵලය. එතකොට මෙතන පෙන්වන්නේ දුක්ඛං කයත් තියෙන. එතකොට මේ මේ අනිච්චං කයත්තේන දුක්ඛං භයත්තේන දුක කියන්නේ බය අර්ථේ ආර්ය විනී දුක කියන්නේ මේ අපි විඳින දුක නිසා දුක් අර්ථයෙන් නෙමෙයි මේ මග මේ ප්‍රියමනාපව පේන්න තියෙන සුන්දර භාග්‍යයක් වශයෙන් පේන්න තියෙනවා මේක ඇතුළු කරොත් මේකෙන් පරන් එන කවදා හරි ශෝක පරිදේව දුක් දුමන සුපායයන් මොන දෙන්න වෙනවා එන මහ භයානකයි ඇතුළු කරන්න යන්නේ මෙන්න මේ අදහසින් තමයි දුක්ඛම් භයර්ථේන කිව්වේ. භයර්ථෙන් දුක කිව්වේ. ආර්ය විනී දුක ඔන්න ඕකයි. ඔන්න ඕක තමයි දැකින්නේ නැති අනික් අය. සුන්දර වස්තුවක් දැක්කම ඒක ඇලි ඇලි ගිහින් විනාශ වෙනවා මිස. ඒක හොඳ එකක් කියලා ගන්නවා මිස. ඒකට බය හිතෙන්නේ නැහැ. දැන් මේ සුන්දර නැහැ කියපු එක නෙමෙයි මේ දුක කියලා කිව්වේ. සුන්දරින් තමයි වහලා තියෙන්නේ. හැබැයි භයානක දෙයක්. ලස්සන හෙල්ලම්බාර විදිහට බෝම්බෙ තිබ්බා දැක්කහම. බයාර්ථයෙන් දකින්නවනේ ඒක දුකයි කියලා. අන්න මේ ආර්ය විනය දුක කිව්වේ ඔන්න ඕකට. දුක ආර්ය සත්‍ය කිව්වේ. ඔන්නේ බය වශයෙන් දකින්න ඕනේ. ප්‍රියයි මනාපයි සුන්දරයි කියලා තියෙන ඒවා ඔක්කොම උගුල්. මේ උගුලට වැන්නොත් එහෙම මහා භයානකයි. මොකද වෙන්නේ? කවදාවත් ප්‍රමාදයට පත් වෙන මරණය එහෙම මෙන්න මේ කියන පහත් වලට වැටෙන්න වෙනවා. මේකෙන් ගොඩ ඉන්න බෑ. මෙන්න මේක දැක්කහම කොච්චර සුන්දර වුණත් මේක අල්ලන්න හිතෙන්නේ නෑ. ලස්සන එක කතා කියයි තමන් කතා කියලා හිතමන් කියවලා පුළුවන් නේ කරන්නේ. ඒක වෙන්නේ නැති දෙයක්. යාද කරන්න හදන්නේ. ඔය රූපේ කැතයි රූපේ කැතයි. කිය කිය හිටපෙක අනිත් පැත්තේ කියලා ගෑනියා කරගෙන. මේ පැත්තේ බණ කිය කියලා. මොකද වෙලා තියෙන්නේ? දොස් කියලා බෑ ඉතින්. ගත දහම් ක්‍රමේ වැරදිලා තියෙන්නේ. රූපේ භයානකයි කියලා දැනගත්තා නම් කොච්චර ලස්සනද භයානකයි. භයානකත් යථාර්ථය නම් බයත් තියෙන. ආ භයාර්ථය දුක. මෙන්න දුකාරය සත්‍යය. දුකාරය සත්‍යයට වුණා නම් කොච්චර ලස්සනද කියලා තියා දන්නවා මේකම භයානක බෝම්බයක් තමයි කියන්නේ. අන්න උගුල පේනවා. මර උගුල කියලා දකින්න ලස්සන හැම වෙලෙම උගුල ලස්සන සුවඳ ප්‍රියමනාපේ තමයි මර උගුල හැදිලා තියෙන්නේ. මොනක මර උගුල කියලා දැක දාලා බය හිතෙනවා. ඒවට අසුරු කරන්නේ. එතකොට අනත්තා අනත්තං අහාරකත්තේ අනත්තා කියන්නේ අහාරයි කියන අර්ථයෙන් හරයක් නැහැ. ඉතින් මේ ඔක්කොම මර උගුලක් පස්සේ ගිහිල්ලා අන්තිමට බලපුවාම දුක්ඛ දෝමනස උපායයෙන් කෙලවර කළා යනවා මිස. ඉතුරු අපි යහපත හරයක් නෑ. සුන්දරත්වයේ හැවට හැවට ගියා දුක් විඳිනවා මිස. ලබන හරයක් නෑ. මෙන්න මේක දැකට පස්සේ අන්න අසාරගතේන දැක අනත්ත. ඕක නෑ අනත්ත කියන්නේ. ඒ ආර්ය ආර්ය ආර්ය ධර්මයේ අර්ථය. ලෝකයේ අනත්ත කියන්නේ ආත්මයක් නෑ. ඒක අර්ථය. ආත්ම වශයෙන් ගන්න දෙයක් නෑ කියලත් එහෙමත් බහිනවා ඊළඟට. ඕක තමයි තියෙන වෙනස. අනාත්මයි කියුවහම පුද්ගලයා ආත්ම ඇත ආත්ම නැත කියන මේ දෘෂ්ටි දෙකේ යන්නේ. ඇත ඒකාන්තයක් නැත ඒකාන්තයක්. අන්ත දෙකට වැටුණොත් සසරෙන් ගොඩ එන්න බෑ යථාර්ථය වැටහෙන්නේ අසාරකත්වයෙන් අසාරකාර්ථයෙන් දැක්කොත් අනාත්ම කියන්නේ ඒකයි කියලා. කොහොමද අසාර වෙන්නේ? අනිත් අසාර වෙන්නේ ඇතිලා තිනවා. හොඳයි හොඳයි සුන්දරයි කියලා පටන් ගත්තා. පටන්ගෙන අවසාන ඉලාගේ ප්‍රතිඵලය අවසානයේ බලනකොට ජරා මරණ ශෝක පරිදේ දුක දොමන සුපාය සම්භවಂತಿ. තව ඉතුරු කරේ මොකද සාරත් වෙන්නේ? අසාරත්‍යක වල දින දුන්නා වෙන මොකද්ද කියලා දුන්නේ? ඉතින් ජරා මරණ ශෝක පරිදේ දුක දොමන සුපාය අසාරයි කියලා දැකලා. ඒ අසාර මාර්ගය නේද මේක කියලා දකිනවා. අනසාරත්‍ය දැක්කා. ඒතකොට දැන් අසාරත්‍ය පස්සේ මොකට යන්නේ? හරයක් නැහැ නේ. හරයක් නැති ලෝකෙ කොච්චර සුන්දර ගම්ම වලද? අන්න සුන්දරත්වයේ මිදෙන හැටි. එදාට කවදාවත් ඒ සුන්දර වස්තු වලින් කොටු කරන්න බෑ. මාර ධර්මයේ කොටු කරන්න බෑ කිව්වේ ඒක. ඇහැර පේනවා එහෙම. කන්ට ඇහෙනවා ඒ වගේ. ඒ පිස ස්වභාවය මధుර ස්වභාවය දැනෙනවා. ඒ වලට ඒක කොටු කරන්න බෑ. උපාදාන කරන්නේ නෑ. චන්දරාගේ බෙදිලා. මේක තමයි ආර්ය මාර්ගය. ඒ ලක්ෂණ තුනයි මේ පෙන්නලා තියෙන්නේ. ওই ලක්ෂණ තුනෙන් තමයි ඔය ප්‍රියමනාපේ වැහිලා තියෙනවා. ඕක දැකදාට තමයි මිදෙන්නේ. ඉතින් ගෙවිල යනවා ගෙවිල යනවා කියලා දැනගත්තාම ගෙවෙන නිසා එකම තව එකක් හදාගමු කියනවා. වැරසෙනවා නම් තව එකක් හදාගන්නවා. ගෙවුනට වෙනස රාසාව හැරෙන්නේ නැහැ. ප්‍රියමනාපය හැරෙන්නේ නැහැ. ආස්වා කියන දෘෂ්ටි හැරෙන්නේ නැහැ. හැබැයි මේක පස්සේ ගියොත් මෙන්න මේ ශෝක පරිදේ දුක් තුනස් ප්‍රයාස ගොඩ නැගෙන්නේ මෙන්න මේ පස්සේ ගියොත්. ඒක දැක්කොත් දකින්නවා. එහෙනම් ඒකට යන මාර්ගය ක්ෂයයි. ගියොත් මොකද වෙන්නේ අන්තිමට? කව ඒකාන්තයේ ශෝක පරිදේ දුක් දුමනස් වල කවදාවත් බුදු වෙන්න වෙනවම. ඒකේ අවසාන එතනයි. එහෙනම් අය විනාශයයි. ඔන්න ආයෙවිනේ මරණය. ජීවිතයේ තියෙන මේ හටගත් සත්‍යයගේ කොයි මොහොතේ වැටෙනවද කියන්නේ ඒක ලෝක සම්මතය. ඒක කොයි මොහොතෙත් වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ඔය කියන්නේ. ආර්ය විනය මරණය දැනගෙන තමයි මාර දහම් දැක්කා. ආර්ය විනය මරණය කියන එක. වෙනසෙන දහම් නම් කවුරුත් දකිනවා. අපේ ආතහ හිටිය මුත්තා හිටිය මැරුණා. තාත්තා හිටිය එකත් ඒත් මලා, අම්මා හිටිය ඒත් මලා, ආච්චි ආත ඔක්කොම මලා. ඉතින් ජීවිත වෙලට ඔය මැරුණා අපි දන්නවා. ඒ පේනදී? පේන්නේ තියෙනනේ. නාකි වෙලා තමයි මලේ. ෂේ වෙලා තමයි වැටලා ගියේ. ඉතින් අපි දන්නවනේ. මේ දැවිතේ ඉන්නේ මහලු වෙලා ඉන්නේ ෂේ වෙලානේ. ඉතින් ඔයගොල්ලෝ වැවෙනවනේ. මේ වැයෙන්නේ. ඒවා විදිහට දැකලා නැද්ද? ඔක දකින්නවා නේද? ওই දෙක දැක්කා කියලා හොරන්නුකා. ඉතින් මැරෙනවා කියමු. ඊට පස්සේ මැරෙන්නේ. අපේ අතත් ඉන්නා මැරෙනවා. තාත්තත් ඉන්නා මැරෙනවා. ඔප්පු ලියා ගන්න මැරෙන්න ඉස්සෙල්ලා. අදහස යන්නේ ඔතෙන් ඊට පස්සේ. හෙට ඉඳන් මැරෙයි කිව්වොත් ඉක්මන් කරපියා කරපොත් ඊට ගැල්ල ලියා ගන්න හොරෙන් හරි. හොරෝ කොහරි ගාලා ගිහලා. හොරාසන හරි ගාලා. යනවා ඉන්නේ හරි දෙයක් ඒකට. ඒ මරණය දැකලා කවදාවත් මිනිහට සැලසුමක් හම්බ වෙනවා. කොච්චර හරි කියන්නේ මැරෙනවා නම් මැරෙන්න ඉස්සලා අතේ ප්‍රයෝජන ගන්න ඕනේ. සේ වෙනවා නම් සේ වෙන්න ඉස්සලා ගන්න තියෙන ප්‍රයෝජන ගන්න ඕනේ. යකෝ තරුණ කාලේ ඉවරින් ඉස්සලා විරුද්ධ පියාරෝ. මහලු කාලේ විඳින්නේ ඒවා. මහලු වෙනවා දන්නවා. සේ වෙනවා. සේ වෙන්න ඉස්සලා වැඩි කරගන්නවා. ඕක නිහිත බහින්නේ කොච්චර හරි. සේ වෙනම බෑ. තව එකක් වෙන්න හදාගන්නවා. ඕකරම නගලන්නේ. මේ කවදාත් ආසාව දුරු වෙන්නේ මේ වැහැරිලා යනවා මැරෙනවා කියවල ආසාව දුරු වෙනවා නම් මිනිස්සු දුරු වෙලා ඉවරයි. මොකද ඕක දැකලා තියෙන ඔක්කොම කක්. මාත්‍රිය දුරු වෙලා තියෙනවා. සේවෙන හැටි මැරෙන හැටි. දැක්කනා. ඒකාන්තයෙන් එයා ගොඩ එන්න ඕනේ ධර්මයේ අවබෝධ වෙන්න ඕනේ. ඉතින් ඕක යන්ති මාත්‍රිය දකින්න මේ මිනිස්සු ඕන තරම් දකින්න තමන්ට වෙච්ච එකක් දකින්න අනුන්ට වෙන එකක් දකින්නවා. මාත්‍රියේ මාත්‍රියයි හැමදාම දකින්න කියන අනත් සංසාරේ පටන් ඉන විදිහ. ඒ මාත්‍රියේ මාත්‍රියේ විදිහට ආර්ය මාර්ගය වුණා නම් මෙච්චර දුර හදින් ගමන් කරයි හැදි හැදි. ඒකනේ කියන්නේ. ඔමෝ සංසාරයේ ওই දෙක දකින්නවා. වැහැරෙනවා වැහැරෙනවා වැහැරෙනවා වැහැරෙනවා. පේනවනේ ඇහැර පේන එකක් නෙව්. හැබැයි ඕක ඇහැර පේුණාට චතුරාර්ය සත්‍ය පේන්නේ නුවණ ප්‍රඥාවට. ওই සිද්ධිය පේන්නේ මක්ලිය ඇහැට. දැන් වෙනස බලන්න මෙච්චරද කියලා. මක්ලිය ඇහැට පෙනෙනවා සේ වෙන හැටි මැරෙන හැටි. ලෝකේක. හැබැයි මෙන්න මේ සුන්දර වස්තුව පස්සේ ගිහිලා මේක බදා ගන්න ගියොත් අන්තිමට මෙන්න මේ જાති කරගෙන උදුරු වෙන්න වෙන්නේ කියලා දකින්න ප්‍රඥාවයි. ඒක ඇහෙන් දකින්නද? මෙන්න යථාර්ථය දකින්නේ. ඈ? ඒක කොහොම ගන්න බෑ. සම්බන්ධ කරන්න ඕනේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය ප්‍රඥාවට ප්‍රඥාචෛතසිකයෙන් කරන්නේ. සේවනයේ කරන්නේ ලෝකෙට කියලා දකින්නේ මේ ඇහැ සම්බන්ධ කරගත්ත අනිත් චෛතසික වලින්. ඒකේ වේදනා චෛතසිකය මුලිලා ඒ දිගට දකිනවා. ප්‍රඥාවන්ත සායන ධම්මෝ. මේ ධර්ම ප්‍රඥාවන්තයර මිසක් ඔය චේතනාවට නෙමෙයි. වේදනා චෛතසිකයෙන් චේතනා චෛතසික කියන්නේ ප්‍රඥා චෛතසික නෙමෙයි. ප්‍රඥා චෛතසික කියන්නේ විශේෂ එකක්. මේ ප්‍රඥා චෛතසික කියන්නේ කොහොමද තමයි චතුරාර්ය සත්‍ය. දුක්ඛාරය සත්‍ය. අද මේ විදිහට දුක අනේ මහර වෙනවා දුකයි මැරෙන්න දෙනවා මේ ලෙඩ වෙනවා දුකයි ඕක ප්‍රඥාවට යන්නේ ඕක ඕලොමට ලෙවිට තේරෙනවා. සතුටට ඔක තේරෙනවා. උණු කෑ ගහනවා. උන්ට දුක දැයිලා. ඒකේ බලවිරු වෙඩි දීප තනි බල බලාපෙන්නේ නේද දුවලා. මට බය නැද්ද? ඉතින් බයත් එන දුක ගැන ඉතින් මට බය ගත්තොත් එහෙම බල්ලට චතුරාර්ය හතේ කරන්න පුළුවන් විදිහ දැනෙනවා. ඒ උඩ බය තේරෙනවා. ඒ බය වෙන එක. ඒක මේ ලෝක සත්‍යයන්ට පිටපු මොලයක් ඕනේ නැහැ. ඒකට මේ ප්‍රඥාවක් ඕනේ නැහැ අපිට කරගන්න. කබඩි වල වෙඩි තිබ්බතේ පැත්ත පලාගෙන අනික කබඩි එක්කව. උන්ට ඒකට බයයි. උන්ටත් ඒක මරණ බය කියන්නේ. ආහාර නිද්‍රා බය මෛතුන කියලා හතරක් තියලා කියන එක බුදුදහමේ නෙමෙයි තියෙන්නේ. ඔය දිවේද ධර්ම වල. ඔය හතර ඔය ත්‍රිසං සතුන්ට ඉතුරුලා තියෙන එක. ආහාරේ උඩ හොයාගෙන යන්න උඩ හිතක් එනවා. නිදාගන්න හිතෙනවා. උන් මරණ බයයි. උන් මල් තුනසේ විදිහට උන ආහාර තියෙනවා. ඔය හිත හතර තිරසනට පහළ නගර වේද වේද ග්‍රන්ථයක තියෙන විස්තරයක තියෙන්නේ ඔය සිද්ධි. ඉතින් ඒ වගේ ඉතින් ඔකෙත් බය කියන එක සතුන්ට තියෙනවා. මරණ බය කියන ඔක්කොම තියෙනවා. බය දන්නවද? මොකද නැත්තේ? බය දන්නවද? බය කියන එක දන්නේ නැත්ද? ඉතින් දුක්ඛ බයත් එන කියනකොට ඔය අතෙන් ගත්තොත් එහෙම හරියනවා. ඔය බයයෙන් දුක්ඛ නේ දුක්ඛ හරි හැටි දැකලා ඉවරනේ ඔක්කොම. පිළිහන්න දැකලා මිනිස්සු දැකලා වෙන්න පුළුවන්. නෑ කියන්නද? අපිට පොතේ තියෙන ප්‍රශ්න වලින් කතා කරන්න බෑ මේ අපිට පේන ප්‍රායෝගික තේබිලිම ඔබ තේරෙනවා. සසර බය කියන කතාවකුත් තියෙනවා. මේ සංසාරයි කියලා හිතාගෙන ඉන්න එක බය වශයෙන් දකින්න ඕනේ. සං කියන්නේ මේ ප්‍රියමනාප එකතු. ඕවා සාරයි කියලා තමයි අපි හිතාගෙන මේ පස්සේ යන්නේ. ඔන්නෝක බය හැටියට දකින්න ඕනේ. හා සංසාර බය. ලස්සනට තේරලා තියෙන්නේ. සංසාර බය දකින්න. නිවන් දකින්න. අර සසර බය කියලා දකින්නේ සසර බය නෙවෙයි. ඒක වචනේ විතරයි. කියනවා තියෙනවා. සසර බය දකින්න ඕන. මේ සසර බය දකින්නවා කියන මිසක් අපි දන්නේ සසර බය. සංසාරය කියන එක භයානකව දකින්න. ද සතර බය දකිනා නිවන. ඒක කතාවක් නෑ. අද සතර බය කියන්නේ අනේ බලන්නකො ඉස්සෙල්ලා ආත්මෙත් අපි උපදින්න ඇති, මැරිලා යන්න ඇති, කුණු වෙලා යන්න ඇති, අර කර දිරලා යන්න ඇති, ආයෙත් මේකවත් වෙන්නේ මේකයි. හරි වැඩේ ඉතින් බය කොච්චර එනවද? මිනිහ හතු වෙනවා, හොර හතු වෙනවා, ගේ දොර මංකොල්ල කාගෙන එනවා. මහා භයානකයි නෙන්න. මේ ඕනි සසර බය. ලේද දුක හැදෙනවා. ඉතින් මේකල් හැමිච්චර කල් හැමතැනම කියන්නේ ඔය බය. ඔය කතාව කොච්චර යනවද? බය විග්‍රහ කරන්නේ දුක විග්‍රහ කරන්නේ ඔය දුක නෙන්න. ඔය බය නෙන්න. ඉතින් කොහොම නිවන්? කොහොම අවබෝධි? බලන්න කිව්වේ තනිකරම සුන්දර පැත්තේ යථාර්ථය මිසක් ඔය සුන්දරින් වහලා තියෙන මායාවී යථාර්ථය බලන්න කිව්වා මිසක් ඔය පේන්න තියෙන දුකේ යථාර්ථය ගැන කතා කළේ නෑ. ඒක දැකලා යථාර්ථය දකින්න බෑ. අන්න ඒකයි. ඔව්. දුක්ඛ නිරෝධය මොකද්ද? යෝ තත්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපට්ඨි සර්වෝ මුක්තිය අනාලය. මේ තෘෂ්ණාව පිළිවඳව මේ ආසාව පිළිවඳව ඒකේ ත්‍යාගයක් පිළිනොගැන්වීමක් මිදීමක් නොයල්මකද මෙන්න මේක දුක නිරෝධයයි. දුක නිරෝධාරි සත්‍ය ඕකයි. දුක නැති කරන්න නම් ඕක කරන්න. තෘෂ්ණාව නැති කරන්න ඕනේ. අද දුකයි දුකයි කියලා දුක නැති කරන්න හදන්නේ. දුක පිරිසිදු දැනගන්න සමුදය දුරු කරන්න. හේතුව දුරු කරන්න. හේතුව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා තතර සතරා විනන්දනේ හේයත්න කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ තණ්හාවමයි පින්නේ ආසාවමයි පින්නේ. ප්‍රියමනාපයමයි පින්නේ. ඔන්න ඔය ප්‍රියමනාපය මේ දුකට මුල. දුක අයින් කර ගන්න ඕන නම් ඔන්න මුල වෙන හේතු වෙන. ප්‍රියමනාප ඉවත් කරගන්න. ඔන්න ඕකේ තියෙන ආදීනවේ දකින්න. සුන්දරත්වයේ හිතා ඉන්නේ. ඔන්න ඕක භයානක වශයෙන් දකින්න. ඕකනේ ගියොත් මේ මේ වැරදිලා යනවා. මොනන්ද? ශෝක පරිදේ දුක් දමන සපාසවල පත් වෙන්න දෙනවා. ඔන්න ඕකද උනොත්. ඔන්න ඕක හතරලා විදින්න. මෙන්න මේකයි අපිට දෙසු දහම. නමුත් අපි මෙච්චර කාලෙ කියන්නේ නාසි වෙන එක දුකයි, දත් හැලෙන එක දුකයි, හංකට හැලි වැටෙන එක දුකයි. ওই විදිහමයි බලන්නේ. ඉන් මරණයේ සම්මතියෙන් පේන දැන් කතංච විකවේ ජාති. ඉතින් ජරා. දැන් ජරාවේ ඉතින් ඉරණතා කණ්ඩිච්චාම් පාලිච්චාම් හොරිච්ච තත මේ ආදි වශයෙන් පේනවා. කැඩීමක් ඇද්ද, පිළීමක් ඇද්ද, හංකන හැලි වැටීමක් ඇද්ද, දත් හැලීමක් ඇද්ද? මේක ජරාව කියලා පෙන්නලා තියෙනවා. ඒ ලෝක සම්මතියේ ජරාව විග්‍රහ කළ එක ඇත්ත. හැබැයි ජරාව දුකක් වෙන්නේ කොතනින්ද? ජරා දුක මොකද්ද? අන් ජරා දුක විග්‍රහ කරලා තියෙන්නේ මේ මේ අර අභිධර්ම පාඨය පළවෙනි මංගල ධර්ම දේශනා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ජරාව උතනින් පෙන්නලා. ඔක විග්‍රහ කරලා තියෙන්නේ සත්‍ය විභංග සූත්‍රයේ. කතමාචා කතමාචා අවසෝ ජරා. ඒතර මේ මේ මේ මේ ජරා පිදුක්ක. ඉදන් කෝපන මේ මේවා තියෙන එක ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡාය පත්තබ්බං. ඒ ඉච්ඡාය උපජ්ජති. ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡාය උපජ්ජති. අහෝ වතමයන් න ජරා ධම්මා අසාම. නච වත සෝ ජරා ආගච්ඡේයාති. එතකොට ඉදම්පි යම්පි චං ලබති සම්පි දුක්ඛං. ඇවැත්නි ජරා ධර්මතාවයේ කරගෙන ඉන්න මේ ලෝක සත්‍යයට සත්‍යයට මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අනේ මට මෙබඳු ජරාවක් එන්නේ නැත්නම් කොච්චර හොඳද? ඒක එහෙම හිතුවද සිද්ධ වෙන්නේ නැති එකක්. මෙන්න මේ තමන්ගේ කැමැත්ත සිද්ධ වෙන්නේ නැති නිසා මෙන්න මේක දුකයි. අනේ ජරා දුක දැකින දකින්නේ නැහැ. මෙහෙම ජරාවක් මට එන්නේ නැත්නම් කොච්චර හොඳද? සත්‍යයන්නේ මෙහෙම හිතක් ඇති වෙනවා. ඒ හිතුවට හරියන්නේ ඒක එනවා. මෙන්න කැමැති නැති දෙයක් ජරාවෙන් සිද්ධ වුණා. ජරාවෙන් කැමැති නෑ. කැමැති කැමැති දෙයක් නැති වුණා. මෙන්න ඉච්ඡසේ නැති නිසා අනිච්චයි. එන්න දුක අපු හැටි. ඒක දුක් වෙච්ච හැටි. ජාති ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡා uppajjati ඇවැත්නි මේ ජාති ධර්මයේ. නිසා සත්‍යයන් මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අහෝ වත මයන් න ජාති ධම්මානං අස්සාම. අනේ මට මෙහෙම ජාති ධර්මයක් එන්නේ නැත්නම්. ඒවං ඉච්ඡා උපජ්ජති. මේ විදිහට කැමැත්තක් ඇති වෙනවා. ඒ විදිහට පෙන්නන තියෙන නමුත් ඒක ඒ කැමැතිසේ පවතින්නේ නැහැ. කැමැතිසේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දුකයි. නකෝපනේදන් ඉච්ඡායපත් අබ්බා. ඒක කවදාවත් ඒ කැමැතිසේ සිද්ධ වෙන්නේ නැහැ. ඉදම්පි යම්පි ඡන්න ලබති සම්පි දුක්ඛ. මෙන්න මේකට කියනවා කැමැති යමක් ලැබීමේ දුක. එහෙනම් ජාති දුක දැනගන්න නම් ඔන්න ඔය ක්‍රමෙන් දැනගන්න ඕනේ. ජරා දුකත් ඔය ක්‍රමෙන් දැනගන්න ඕනේ. ව්‍යාධි දුක, මරණ දුක ඔක්කොම එහෙමයි. ශෝක පරිදේව දුක ලෝමනස උපායාසයන්ගේ දුකත් එහෙමයි. මේකක්වත් අපි කැමති නැති දේ සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන මේක මෙහෙම වුණා හොඳයි කියලා. නමුත් ඒක අපේ කැමැත්තක් නිසා. ඉෂ්ට වෙන එකක් නෙමෙයි. මෙන්න මේක නිසා තමයි කැමති ඉෂ්ට වෙනකොට මේ දුක එන්නේ. මෙන්න යම් පිච්ඡං නලවති සම්පි දුක්ඛං කියවේ. ඉතින් ලෝකයා දුකක් ඇති වෙනකොට මොකෙන්ද ඇති වෙන්නේ? ලෝකයා කැමති දුක් නොවිඳ ඉන්නේ. නමුත් තමා මුලාවටපත් වෙලා ඒ පස්සේ යනවා. ඒකේ මිදෙන හැටි දන්නේ නැහැ. ඒ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. යථාර්ථය දකින්නකොට දුක් විඳින්න සිද්ධ වෙන්නේ මොකක් තියෙනවද? ඔය ප්‍රියමනාප සුන්දර වස්තු දැකලා ප්‍රියමනාපී ප්‍රිය ස්වභාව මధుර ස්වභාව ලෝකේ තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල. ඇහැ කන දිව නාසය ශරීරය මන කියන මේවා. ඒවා ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයට හැවරිලා. ඒවා භුක්ති විඳින ආස්වාදයේ ඉඳ බලාගෙන. ඒවා එකතු කර කර ඒ පස්සේ යනවා. අන්න ඒ පස්සේ යන්න ගිහලා තමයි. අර දුකට හේතු වෙන්නා වූ මේ ආසාවෙන් ඒ දුක් පොඩි අල්ලගෙන. ඒකේ ආදීනයටපත් වෙන්න වෙන්නේ. මෙන්න මේකෙන් සත්‍යයට ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සපහසෙන්ටපත් වෙන්න වෙනවා. ඔන්න මරණය. ආරේවිනේ මරණයයි මරණය කරා යන ගමනයි. ඔව් අනේකයි කියන්නේ. අතිසූක්ෂමයි. මම දුක දැක්කත් වැඩක් නැහැ ඒ විදිහෙන් දැන් එයාත් එක්ක දැන් බලන අතෙන් දුක දැක්ක. ඒක වැඩක් නැහැ නේද? ඒක ඒක නෙවෙයි බලන්න කිව්වේ. දුක දකින්නවා නම් දකින්න ඕනේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියන දෙනි. අන්න ඒකේ වැඩෙන්නේ මොනවා කළොත්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පටන් ගන්න වැඩ පිළිවෙල ගියොත් තමයි ඔක සිද්ධ වෙන්නේ. මෙන්න මේකට ගෙනියන ධර්මයක් නැත්නම් කොහොමද දුක්ඛ ධර්ම? ජාති ධර්ම. මේ මොනවාද ජාති ධර්ම කියන්නේ? ඇහැ ජාති ධර්මයක්, රූපේ ජාති ධර්මයක්, චක්කු විඥානේ ජාති ධර්මයක්. චක්කු සංපස්සේ ජාති ධර්මයක්, චක්කු සංපස්සේ ජා වේදනාව ජාති ධර්මයක්. කන ජාති ධර්මයක්, ශබ්දේ ජාති ධර්මයක්, සෝත විඥානේ ජාති ධර්මයක්, සෝත සංපස්සේ ජාති ධර්මයක්, සෝත සම්පස්සජා වේදනා ಜಾති ධර්මය. නාසයේ ಜಾති ධර්මයක්, ගන්ධයේ ಜಾති ධර්මයක්. ගාන විඥානයේ ಜಾති ධර්මයක්. ගාන සම්පස්සේ ಜಾති ධර්මයක්, ගාන සම්පස්සජා වේදනා ಜಾති ධර්මයක්. දිව ಜಾති ධර්මයක්, රසේ ಜಾති ධර්මයක්, දිවහා විඥානයේ ಜಾති ධර්මයක්, දිවහා සම්පස්සේ ಜಾති ධර්මයක්, දිවහා සම්පස්සජා වේදනාව ಜಾති ධර්මයක්. කාය ಜಾති ධර්මයක්, පොට්ටබ්බේ ಜಾති ධර්මයක්, කාය විඥානයේ ಜಾති ධර්මයක්, කාය සම්පස්සේ ಜಾති ධර්මයක්, කාය සම්පස්සේ ජා වේදනාව ಜಾති ධර්මයක්. මන ಜಾති ධර්මයක් ධර්මයෝ ಜಾති ධර්ම මනෝ විඥාන ಜಾති ධර්ම මනෝ සංපස්සේ ಜಾති ධර්ම මනෝ සංපස්ස වේදනා ಜಾති ධර්ම මෙන්න ಜಾති ධර්ම ටික අන්න ඔක්කොටම අපි වෙනව ಜಾති වලට වෙන්නේ ඔන්න ඔය ටික මේ ಜಾති ධම්මානං ආවුතෝ සත්තානං ඒවං ඉච්ඡාය උපජ්ජති ඔන් ಜಾති ධර්මයේ මේ සත්‍යයට මෙන්න මෙහෙම කැමැත්තක් ඇති වෙනවා ඒක ಜಾති ධර්ම කියන්නේ මොනවද කියන්නේ කොතනින් බලා ගන්න ඕනේ කතංච බික්කවේ ಜಾති යම් තේසං තේසං සත්තානං කම්මි කම්මි සත්තනිකාය කියන ওই ටික බලාගත්තද විග්‍රහය බලා ගන්නකොට මේ ಜಾති ධර්ම ටික තෝරාගත්තේ නෑ නේ මොනවද එහෙම පහළ වෙන්නේ අති සූක්ෂම දෙයට යන්න ඕන නේ ඔතෙන් තියෙන්නේ ශනික උප්පති ශනික ಜಾති උප්පති වේ පෙන්නන්නේ උපතේ පටන් ඉන්නේ මරණ යනකම් තියෙන ಜಾති එකක් ප්‍රවෘත්ති ಜಾති එකක් අන්න මේ ප්‍රවෘත්ති ಜಾති විග්‍රහයත් එක්කයි මේ විග්‍රහම වෙපෙන්නන්නේ අන්න ඒකයි දැන් සත්‍යය කියලා අපි විද්‍යාමාන වෙච්ච මාත්‍රේ මොකද්ද? චක්කුංජ පරිච්ඡ රූපේච උපද්දිත චක්කු විඥාන. ඔන්න ಜಾති තුනක් සම්බන්ධයි. චක්කු ಜಾති ධර්මය, රූප ಜಾති ධර්මය, චක්කු විඥාන ಜಾති ධර්මය. දැන් ಜಾති ධර්මයක් ගොඩනගන්නේ චක්කුංජ පරිච්ඡ රූපේච උපද්දිත චක්කු විඥාන. අන්න පටන් ගන්නවා. ඒ තින්නා සංගති පස්සෝ. අන්න චක්කු සම්පස්සේ ಜಾති ධර්මය. අන්න පසපත්‍ය අන්න තින්න සංගීති පස්සෝ. එතකොට පසපත්‍ය වේදනා. අන් චක්‍රයට වැස්සා. පත්‍යමපා චක්‍රයට. ඒකෙන් අර ඔක්කොම ගොඩ නැගින්නේ. එතකොට චක්කු සම්පස්සේ ජා වේදනා ಜಾති ධර්මය. දැන් ಜಾති ධර්ම පහම આવනේ. එහෙනම් සත්‍යයේ පිට ಜಾති බලන වෙලාවට ඔන්න ඔය ಜಾති ධර්ම පහයි සත්‍යයන් තියෙන්නේ. තවද જાතිය පොගුනේ. ඔන්න ඔයාලගේ තියෙන જાති ධර්ම පහ. එක මොහොතක අන්න එක මොහොතක දිත්තේව දිත්ත මත්තන් කියන. දැකීම දැකීම මාත්‍රිය තුලයි මේ හත්ය. මෙන්න මේ නිසා කියනවා. අර ව්‍යාම මත්තේ කලෙවරේ සංහිම්පි සමනකේ ලෝකංච පඤ්ඤාවේ. මෙතන මේක හදා තියෙන්නේ බඹයක් පමණ වූ සංඥා සහිතව මනස සහිතව කය තුල රෝගේ පනවනවා කියලා. නෑ ව්‍යාම මතය කියන්නේ ව්‍යාම මත කියන එකයි. මේ වී මාත්‍රයයි. වී මාත්‍රය තුල සංඥා සහිත මනස සහිතව මනසයි වී මාත්‍රයක් තියෙනවා. ඔන්න තමයි ලෝකේ ආවේ. එන ලෝකේ තියෙන මාත්‍රයයි. ওই මාත්‍රය තමයි සත්‍යය. සත්‍යය කියන්නේ විතරයි. ඔය වී මාත්‍රය. දැන් ඔකට මූල ධර්මයේ එකකයි. බඹයක් වගේ නෝ කයර කිව්වහම දැන් ප්‍රශ්න කීයක් මතුවලා. බබේට වැඩියට නිවනුත් නැහැ අරුවාට නිවනුත් නැහැ. බබියක් ගන්න ගියාම බබේ කතේ වුණින්ද බුද්ධවස හඳුරන්නේ අර්ථ කථාචාරයන් වහන්සේ දුන්න අර්ථය. ධ්‍යාන මාත්‍ය කාලේ පෙරේ කියන එක පෙරදහම්. ඒක තියෙනවා. ඒක හරි. පෙරදහම් හරි කියලා නෑ. ව්‍යාම මාත්‍ය කියන එක. බඹයා පමනෝ කියාගත් එකයි අඩුපාඩු. වීම මාත්‍යක් හැටියට ගන්න. අන්න වීම මාත්‍රිය කියලා ගන්න යථාර්ථය. ව්‍යාම කියන්නේ ව්‍යාම. අව්‍යාපාද අභ්‍යාපාද. අභ්‍යාපද්‍ය අව්‍යාපද්‍ය. ඒ ව්‍යය ව්‍යය කියන වචන දෙක පද පෙරලියෙන් එනවා මේ අකුරු වෙනස් වෙලා ඔහොමයි එන්නේ. ලියනකොට අභ්‍යාපද්‍ය කියලා කියනවා. අපි කියන අව්‍යාපද්‍ය. අභ්‍යාකෘත අව්‍යාකෘත. ව්‍යාම මත ව්‍යාම මත. ව්‍යාම කියන එකට පෙළදාමේ අර්ථකෝෂේවත් දීලා නැහැ ව්‍යාම කියන එක මේ වීම කියන අර්ථේ. ව්‍යාම ව්‍යාම ව්‍යායාම. පද වලින් හැදෙන්නේ නැහැ. ව්‍යායාම කියන්නේ ක්‍රියා. අපි කය ක්‍රියාත්මක වෙන ව්‍යායාම. අනේ ව්‍යාම කියන්නේ මොකද්ද? ක්‍රියා මාත්‍රේ. ව්‍යාම මත්ත. දැන් බඹයා පමණට ගණන් ඉන්න ඕනේ. ව්‍යාම ප්‍රමාණයේ කලේවරේ. බඹයා පමණ කයේ නම් එහෙමයි ඉන්න ඕනේ. මත්ත කියන්නේ මාත්‍රේ. ව්‍යාම මතේක බබ මාත්‍රිය කියලා දන්න පුළුවන්. බබේට මාත්‍ර කතාවක් දාන්න පුළුවන්. මත්ත කියන්නේ මාත්‍රයයි. ඉතින් ව්‍යාම මතේ ව්‍යාම මාත්‍රයෙන් වී මාත්‍රයයි. දැන් වී මාත්‍රයේ ධර්මයේ දෙක ගන්න. අන්නේ. එහෙනම් මෙන්න චක්කුංච පරිච්ඡ රූපේච උපදී චක්කු විඥාන කියන වෙලාවේ. නාමයයි රූපයයි මොකද චක්කු විඥානේ නාමේ. චක්කුංච පරිච්ඡ රූපේච උපදී තියෙන රූපේ. ඔන්න ඔය නාම රූප දෙක දෙන්නේ. සත්‍යාවේ නාම රූප දෙකේ ওই මාත්‍රේ. ওই මාත්‍රේ කියත් නම් දින්නා සංගති පස්සෝ. ඔන්න ස්පර්ශ මාත්‍රේ ක්‍රියාත්මක වුණා. එතකොට ස්පර්ශ මාත්‍රය කියන්නේ ස්පර්ශ ස්පර්ශ මාත්‍ර දෙකක් කිසිම විදියකින් සත්‍යයකට පිළිගන්නේ නැහැ ධර්මයට විකරන්න බෑ. ගන්න බෑ. වේදනා මාත්‍ර දෙකක් සංඥා මාත්‍ර දෙකක් ගන්න බෑ. චේතනා මාත්‍ර දෙකක් ඉන්නේ එක එවලට එක මාත්‍රයයි හැම වෙලෙම. එහෙනම් තින්නා සංගති පස්සෝ කියන්නේ මොකද්ද? චක්කු සංස්පාසය. දැන් චක්කු සංස්පාසය කියන්නේ চৈতසිකය. මේ අරමුණ මොකද්ද? දර්ශනය. දර්ශන මාත්‍රි අරමුණ කරගත්ත චක්කු සම්පස්සය තියෙන වෙලාවක තවත් ස්පර්ශ මාත්‍රයක් ඇති හිතක් නැහැ. එහෙනම් චක්කු සම්පස්සය සෝත විඥානයක පහළ වෙන්නේ නැහැ. ගාන විඥානයක ජීවහා විඥානයක පහළ වෙන්නේ නැහැ. ඒක පහළ චක්කු විඥානයක විතරයි. එහෙනම් දෙහත් යාර හිත ගැන කිව්වහම කොතනද හිත තියෙන්නේ? දැන් දැන් ಜಾති පරිවර්තන වෙන්නේ නැහැ. බලන ಜಾති වලට පරිවර්තන වෙනවා, ආහාර ಜಾති වලට පරිවර්තන වෙනවා, ගඳ සුවඳ දැනගන්න ಜಾති වලට පරිවර්තන වෙනවා, දිව රස දැනගන්න ಜಾති වලට, විපාක දැනගන්න ಜಾති, හිතන ಜಾති වලට. දැන් සත්‍යය කියන අදි වේගයෙන් පරිවර්තන වෙන ඔය පොඩ්ඩ. මාත්‍රයි, ක්‍රියා මාත්‍ර විතරයි. මෙන්න මේ ක්‍රියා මාත්‍රය තියෙනවා මේ පංචස්කන්ධ මේ පංචස්කන්ධයේ ක්‍රියා මාත්‍රේ. තියෙන්නේ මොකද? සංඥා සහිත මන සහිත කරනව කය තුල ඔන්න ඔය ක්‍රියා මාත්‍රයක් තියෙනවා. ඔය ක්‍රියා මාත්‍රය විතරයි ලෝකේ ලෝකයක් ලෝක සම්පදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ භාගයක් කියන චතුරාර්ය සත්‍ය පනවන ওই මාත්‍රේට. ওই මාත්‍රය තුල ඔක්කොම සිද්ධ වෙන්නේ. ඔන්න ඔතන චන්දරාගයෙන් බැඳුනා දර්ශන මාත්‍රේට. අන්න ඔතන දුක සහ දුකට හේතුව ආව. ඔය මාත්‍රයේදීම චන්ද්‍රාගය නිරුද්ධ වුණා නම් දුක නිරෝධයි අවබෝධය ලබා ගන්න අපේ හිම ඉවරයි. මාත්‍රයයි මාත්‍රයයි මාත්‍රයෙන් නිරුද්ධ වෙන්න ඕන. ක්‍රීප්පතිය දිගේ කරන එක ලංකන් ලංකන් ලස රූපය හදලා තියෙනවා. අන්න ඒක. ඒක ගත්තම තමයි තේරෙන්නේ. අන්න ඒකයි කියන්නේ. ගැලරෝපා ගත්තාම තමයි ඒක. වෙන් වෙලා පින්නේ. දැන් බද්දේක රත්න සූත්‍ර කියන සූත්‍ර වල පෙන්නලා තියෙනවා. අතීතයේ ගෙවිලා ගිය අනාගතේ ආවේ නැහැ වර්තමානයේ විදර්ශනාවට ගන්න. ඥානවන්තයා මෙහි විදර්ශනා කරමින් යථාබෝධි ලබනවා. ඒක බද්දේක රත්න කියලා කියන්නේ එයාට කියේ. මෙන්න මේ මාත්‍රිකන විදර්ශනාව. කොයි මොහොතක හරි වර්තමාන මාත්‍රිකන විදර්ශනාවට නැගින්න. ගෙවි ගිය අතීතය පිළිබඳ දැන් හිතන්න ඕනේ. ඒතරත් ඒක වර්තමාන මාත්‍රය. ආපු නැති අනාගතයේ අසාරත්වය ගැන දැන් හිතන්න. දැන් හිතනවා ඒක විඥාන මාත්‍රය. අරමුණ අතීතයක වෙන්න පුළුවන්. අරමුණ අනාගතයක වෙන්න පුළුවන්. අතීතයේ වැදගත් තිබුණ එක ගැන හිතලා දැන් හිතන්න පුළුවන්. දැන් තමයි අසන්නේ. අන්න ඒකයි. මේ අරමුණ ගත්තාම අරමුණක් ගත්තා නම් ඒ අරමුණ ගත්ත මොහොත වර්තමාන මාත්‍රය. අතීත අරමුණක් අරමුණු කරන්න පුළුවන්. අනාගත අරමුණක් අරමුණු කරන්න පුළුවන්. අරමුණු කරන්නේ වර්තමානයේ. මේ ඕක පටලවා ගන්න නැති අය ඒකත් කරගන්න බැරුව යනවා. ඉතින් මෙන්න මේ සත්‍යය කියන්නේ මෙන්න මේ මාත්‍රේ ක්‍රියා මාත්‍රේ. ඕන් යා සත්‍යේ පනවන්න බෑ. දැන් ලෝක සත්‍යය සත්‍යේ පනවන්නේ ක්‍රියා මාත්‍රේ නෙමෙයි. ක්‍රියා පොඩි එක. පවතින දෙයක් හිතේ දෘෂ්ටියට බහැලා. ඒ නිසා තමයි සත්‍යයක ඉන්නවා සත්‍යයක නැද්ද? ඔය ආදි වශයෙන් දෘෂ්ටියට බහින්නේ. මේ ඔව් ඔය කියන්නේ. දැන් මේක හරි ප්‍රශ්නයක් මොකද මේ දැන් මේක තේරුම් ගන්න බැරි බබයා පානෝ කය තුළ චතුරාර්ය සත්‍ය පැනෙවුවා කියලා. කයින් පිට බලන්න එපා කියනවා. නෑ ඊපිට දවගර මහත්තයෙක් තර්ක කරන්න ඇවිදලා ඉතින් හරියට ජය අරගෙන ගියා. මොනවා කරන්නද ඉතින්? මට කතා කරන්න වැඩක් නැහැ, යුක්තිය ගත වැඩි. මම මෙහාට නිකන් හිටියා. ඉතින් උද්ඝාර කරන්න කාටද? පංච උපාදානස්කන්ධේ දුකයි කියලා එක අවුරුදු. අන්න ඒකයි. පංචස්කන්ධේ දුක්ඛස්කන්ධය කියලා එක මම කියලා තියනවලු. ඒක ත්‍රිපිටකේ නැහැලු කියලා. මේ සංවිතනිකාය 3 4 පොද්දකේ සූත්‍ර 25කට වැඩි තියෙනවා පංචස්කන්ධේ දුකයි කියන එක. ඒතර ඇහැ ඇහැ දුකයි කන දුකයි නාසය දුකයි දිව දුකයි කය දුකයි මන දුකයි. රූප දුකයි, ශබ්ද දුකයි, ගන්ධ දුකයි, රස දුකයි, පොට්ටබ්බ දුකයි, ධර්ම දුකයි කියලා. මෙහෙම වෙනපු සූත්‍රයක් තියෙනවා. එතකොට එතන දුක දුක්ඛ ලක්ෂණේ දිනවා. අන්න දුක්ඛ ලක්ෂණේ. ලක්ෂණේ දිනවා. ඒකයි කියන්නේ. දුක්ඛ ලක්ෂණේ දුක ස්වභාවය. දුක ධර්ම. ඒක උපාදානය කරගත්තොත් තමයි දුක. උපාදානය කරගත්තොත් තමයි ඒක දුක විඳින්න දුක විඳින එක දැකලා හරියන්නේ නැහැ. කල්තියා දැක්කොත් ඒක දුක් වර්ගයක් බව. ඒතරයි ඒක ඇලෙන්නේ නැත්තේ. වසන බොන්නේ. අන්න ඒකයි. වස කියා දැනගත්තට පස්සේ අල්ලන්නේ නැහැ පැත්තට ගන්න. බිව්වට පස්සේ මොනවා කරන්නේ? බිව්වට පස්සේ යන කලා හරියන්නේ. බිව්පු ඉඳන්ම තමයි අධ්‍යක්ෂකෙම තියෙන්නේ. ඒකමයි වහ කියලා දැනගන්න. අර වහ කියලා වහ වහ හැටියට දැන ගැනීම වාගේ. දුක දුක්ඛ ලක්ෂණේ දැනගත්තා නම් මේ මේ වර්ගයේදී අල්ලගෙන ඉන්න දුක වෙනවා. මෙන්න මෙහෙම දුකට වැටෙන්නේ. අන්න ඒක තමයි ප්‍රඥාවට ගෝචර වෙන්නේ. ප්‍රඥා ධර්ම කිව්වේ ඒකයි. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ ප්‍රඥා ගෝචර ධර්මය. ඒක තමයි දුක්ඛ ලක්ෂණේ ඉගෙන ගන්න ගැන දුකයි නේද? කොහොමද? හියුම තන. ඔව් හියුම තන. අත්‍යවශ්‍යම තමයි. අන්න ඒකයි කියන්නේ. දුක කියන්නේ විඳිනකොට දැනෙන එක. දුක ලක්ෂණය කියන්නේ මේක ගත්තොත් මේකට වැටෙන්න වෙනවා කියලා දකින්න. ඒ ලක්ෂණය හැටි තමයි ගන්නවා. අන්න ඒක. දැන් විඳින ලක්ෂණේ විඳීම දෙකක්නේ. මේ වීදුරුව විඳින ලක්ෂණේ යුක්තයි. හැබැයි වැටුණු විඳිනවා. තව විඳිලා නැහැ. අන්න ඒ ලක්ෂණ. අපිට ලක්ෂණ හැටි තමයි ගන්න ඕනේ. අන්න ඒක ලක්ෂණය. දුක ලක්ෂණය. දුක හැටියට නෙමෙයි. දුක ලක්ෂණේ දකින්න. ඒකයි වෙන්නේ. අනිත්‍ය ලක්ෂණය. ඒක ස්වභාවය දකින්න. ප්‍රඥාවෙන් උනේ ඒක දකින්න. එහෙන් දකින්න බෑනේ. සිද්ධ වෙන සිද්ධිය දැක්ක හැකි. දැනෙනවා. වේදනාවයි තේසිකක් දැනෙනවා. සංඥාවෙන් හඳුනනවා. එතන සංකාරයෙන් ගොඩනගා ගන්නවා. ওই ලෝකේ නේද? වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තාම මේ නාම ධර්මයන් නෙවෙයි පෙන්වන්නේ. පංචස්කන්ධේ නෑ දුක්ඛස්කන්ධේම නෙවෙයි පෙන්වන්නේ. මේ දුක්ඛස්කන්ධේ කොහොම දුක්ඛස්කන්ධේ දකින්නේ? දුක්ඛස්කන්ධේ කොයිද මේ මේ ප්‍රඥාව? දුක්ඛස්කන්ධය කියන්නේ වෙන මේක. ආර්ය මාර්ගයයි ප්‍රඥා කියන්නේ ප්‍රඥා කියන්නේ වෙනම චෛතසිකය. අන්න ඒකයි. ඒකේ යථාභෝධය දෙන එක. දුක්ඛස්කන්ධය කියන එක දැකලා ඒකේ ඇලුම් කරනවා. වේදනා දැනෙනවා සංඥා දැනෙනවා ඒ ටික සිද්ධ වෙනවා සත්‍යයෙන් ඒවා දැනුන පළියට යථාර්ථයේ මතුවෙන්නේ ප්‍රඥාවට ගොඩ තමයි අවබෝධය ලැබෙන්නේ ඒතරයි චතුරාර්ය සත්‍ය අවබෝධය අර දක්න දුක අමතක වෙන්න පුළුවන්නේ ඒ කියන්නේ සැපදයක් ලැබෙනවනේ අන්න ඒකයි කියන්නේ ඒක යථාර්ථයෙන් දෙන්න දුකයි කියන්නේ අන්න ඒකයි මේ යථාදී ආසේවිතාය භාවිතාය බහුලීකృతය ඒක කරන්න භාවිතා කරන්න බොහෝ කරන යථාර්ථයේ දැන් ඔක පෙන්නලා තියෙනවා මෙහෙම දෙයක්. හරකෙක් ගොයන් කන්ද කුඹරට බහිනකොට තලනවා. තලලා පන්නනවා. හොඳම මනාව හොවිසින් ඉනවා ගොවියා. ආයෙත් ඌ අරක මට්ටු වෙනකන් ඉඳලා ආයෙත් එයින් කුඹරට පනිනවා. ආයෙත් තලනවා. ආයෙ පැනලා දුවනවා. ඔව් තුන් වතාව හතර වතාව ගහන්න පටන් ගත්තට පස්සේ මූ වෙනවා දාන කුඹරට. එනේ ඉන්නේ ගානේ තලලා බැන්නුවෝ. මේක ආයෙ කුඹර කන්නේ එනවද කියලා අහනවා. මෙන්න මේ වගේ. අපිට එන ආස්වාද අරමුණ එනකොටම මේකට තලන්න ඕනේ. මනස තලන්න. මේක අනිත්‍ය දෙයක්, මේක දුක්ඛ දෙයක්, මේක අනාත්ම දෙයක්. මෙන්න මේ ආකාරයෙන් මේකේ ස්වභාවය මේකයි. මේක අසාරයි. මේක අසාරයි. ලක්ෂණේ තලන්න. ආ, මේ ලක්ෂණේ තලන්න ඕනේ. තලනකොට මොකද වෙන්නේ? ආයි ඊපස්සේ යන්නේ නැහැ. ඒකේ තමයි විදින ක්‍රම. ඒතරම් යවන්න බැහැ. ඒතරම් දුවනවා. ඊට පස්සේ ඉදින්න තීරින්ද පටන් ගන්නවා. අධ්‍යක්ීම ලබනවා. ටිකක් ලිහිනකොට මේ ඉක්මන් ඉක්මන් එක අතහැරනවා නේද? ඔව්. මුල ටික තමයි අවබෝධ වෙන්නේ. අනේ ඒකයි කියන්නේ. ටිකක් ලැබුණාට පස්සේ අවබෝධ වෙරි. අවබෝධ වෙරි. ඒකයි. ඔව් දැන් බයිසිකලය පදින්න පුංචි එකක් ලැහැත්ති වෙනකොට හරි අමාරුයි වැටෙනවා වැටෙනවා දඟලනවා පොඩ්ඩක් ඇදලා හුරුනාට පස්සේ ඉතුරු ටික හරි ඉක්මනට පුළුවන් මොයි මූලික හුරුව ආසේවන ප්‍රත්‍ය බලපන්නවා ඉතලා සේවනය කරපෙක යලි යලි ආසේවන වෙනවා එන්නේ බලවත් වෙනවා ප්‍රඥාවත් ඒ වගේ හිතන්න හිතන්න ප්‍රඥාව ආශේවන ප්‍රත්‍යයෙන් බලවත් වෙනවා. බලවත් වෙනවා ඉන්නේ ප්‍රඥාව වැඩෙනවා. නිදීව තුලිය අතර සමාධිය කරනකොට නාගවත් මේක අන්න ඒකයි. අවබෝධය වැඩි වෙනවා. එකෙන් එක සම්බන්ධ වෙනවා. සමාධිය ප්‍රඥාවට ආධාර වෙලා තියෙන්නේ. හරි ගැඹුරුයි. ඉන්නේ නැත් ගැඹුරුයි. ඔක කියන්න වෙලා තියෙන්නේ මේකයි. ඔය කවුරු හරි ඇවිත් ප්‍රශ්නයක් දැම්මට පස්සේ තව සුද්ධ කරන්න වෙනවා. සුද්ධ වෙලා මදින් දැන් මේ ප්‍රශ්නේ දාලා ඉන්න. ඊට පස්සේ තමයි තව තවත් සුද්ධ වෙයි ඒ අර්ථය ඉන්නේ. එකපාරම ගන්න බැහැ. ගන්න බැහැ. අන්න ඒකයි කියන්නේ. දැන් මුලින්ම වැක්සින හඳුනා දීන්නේ. හ්ම්. දැන් මේ වෙලාවේ වැටුණා ඊට පස්සේ ආපහු ටිකක් දස්සරම ඔක දෙයක් ආයෙ පොඩක් අමතක වෙනවා වගේ. ඒකයි. ඊට පස්සේ කාලත් ඉස්සේ අහලා අහලා ගත්තම දැන් දන්නවා මේ මොකද කියන්නේ. ඒකයි. නමුත් ඒකේ දැන් අද මේ විග්‍රහය දෙන තවත් ඒකේ මේ ගැඹුරක් තියෙනවා. තවත් ඒකේ මේ සිවුම් කරන තියෙනවා. ඒකයි. ප්‍රශ්න කරලා තමයි ඒක අර මේක ඇතුළු වෙනකොටම හිතන ඇතුළම සාකච්ඡා කරලා මේක ආ හිතයි හ්ම් යෝනි සමාධියම සාමාන්‍ය දෙන්නේ. අන්‍ය ඒ කියන්නේ ආර්ය නොලයක් කරනවානේ. මොකද? නේ නේ. නිරෝධය නිරෝධ කියන්නේ දුක්ඛ නිරෝධාරය හත්ය කියන්නේ ඒක. නිරෝධ සමාපත්ත සමාධියම ඔව් ආර්ය ධර්මයේ හැර නිකන් අනිත්‍යයට පුළුවන්ද? බැරි. වෙන කාටවත් නැහැ. කොහොමත් ගන්න බැරි. ආර්ය ශාසනයම කොහෙවත් නැහැ. ඔව්. මොකද හේතුව නිරෝධ සමාපත්තියේ සමාදින්න අන්තිම සංඛාරයේ තුල තියෙන අසාරත්වය දැකලා තියෙන්න ඕනේ. සංකාර අසාරයි කියලා දැකලා නැති නිසා එයාට ඒකෙන් මුදෙන්න බෑ. මොකද අවිද්‍යාව නාටක නිසා. සාරා කියන දෘෂ්ටිය ඇවිල්ලා නැහැ. අනිව සංඥා මාහඤ්ඤා කියන නතර වෙනවා. නතර වෙනවා කියන්නේ තියෙන්නේ මනෝ සංකාරනේ. වේදනා සංඥා මනෝ සංකාරයි. මේ මනෝ සංකාරේ ප්‍රිය කරනකොට සාක්කාල. මේකෙ මිදෙන්න බෑ. ඒක ඇයි යන්න විදියක් නැහැ. ඒ නිසා තමයි නිරෝධය අනිකින්න සම්බන්ධ වෙන්න බැරි. මේ මනෝ සංකාර අසාරයි කියලා දැක්කගෙන ආරේ. ආරේ නවන කෙනෙකුට අසාරයි කියලා දකින්න බෑ. ආ එතන හිර වෙලා ආරේ. අන්න ඒකයි. ඔන්න ඔතෙන්දී යා හොඳට පැහැදිලිව දකින්න වෙනස. අසාරත්වයේ දකින්න පැහැදිලිවම. නොකුත් ඉතුරු නොකර ගෙවි යන්නේ හැටි. වේදනා සංඥා ගොඩ නගනවා ගෙවිල යනවා. නැවත ගොඩ නගනවා ගෙවිල යනවා. ඉතුරු වලක හරයක් නැහැ. ඔන්න ඒ ධර්මයේ හොඳට පැහැදිලිව පේන දේ කොතනද? මේ මූල ධර්මයේ අහලා තිබුණා නම් එහෙම. ඔන්නේ අසාර ධර්මයේ තේරෙනවා. ඔව්.